නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං शरणं गच्छामि द्वितीयं ते बुद्धं शरणं गच्छामि द्वितीयं ते धर्मं शरणं गच्छामि द्वितीयं ते सङ्घं शरणं गच्छामि तृतीयं ते बुद्धं शरणं गच्छामि तृतीयं ते धर्मं शरणं गच्छामि सतियन्ति सङ्घम् शरणम् गच्छामि पाणातिपाता वीरमणि शिखापदम् समादयामि अभिन्नादाना वीरमणि शिखापदम् समादयामि आमीतुमिच्छाचारा वीरमणि शिखापदम् समादयामि मुसावादा वीरमणि शिखापदम् समादयामि පිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි කරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි පින්වත්නි අපි ලෝභ දෝෂ මෝහ අලෝභ අදෝෂ මෝහ යන හේතු සය පිළිබඳව කතා කරනවා. ඒ මිශ්‍රක සංග්‍රහය. ඊළඟට මිශ්‍රක සංග්‍රහයේ එන්නේ ධානාංග කියන කොටස. ධානාංග. ධානාංගයේ කියවේ ධානයන්හි අංග කියන තේරුම. ධානාංග. යමක් යම ධානයේ වේද ඒ ධානයේ අංග ධානා කියන්නේ ඒ ධානයේ වනුයේ අංගයන්ගේ එකතුවේ හරියට රථාංග කියලා කියනවා රථයක අවයවය ඒ රථයක අවයව සමූහය එකතු වූ කල්හි අපි ඊට රථයක් කියනවා අන්න ඒ වගේ ධානාංග සමුදායේ එකතුව තමයි ධානය කියලා ගන්නේ ඒ ධානාංග මෙතන විස්රක සංග්‍රහයෙහි එන ධානාංග. ඒක මතක තබන්න. අපි මේක කලින් ධානාංග පිළිබඳව දැනගෙන තිබෙනවා. ඒ ධාන කුසල් පිළිබඳව කතා කරනවා. එහෙම නැත්නම් රූපාවචර සිත් පිළිබඳව කතා කරන විට ධානාංග ගැන දැනගෙන ඉතියි. එවිට අප දැනගත්ත ධානාංග විතක්ක, ਵਿਚාර, පීති, සුඛ, ඒකාග්‍රතාව කියන. ඒ ධානාංග පහන් අන්තිමට උපේක්ෂාවේ කියන එකත් එක ධානාංගයක් හැටියට දැනගන්න. දැන් මෙතන ධානාංග හතක් දක්වනවා මිශ්‍රක සංග්‍රහය. මේ මිශ්‍රක සංග්‍රහය කියන එක අප පැහැදිලි කළා මීට පෙර. එහි සාකච්ඡා කරන්නේ කුසල් ගැන පමණක් නෙවෙයි. අකුසල් ගැන පමණක්ද නෙවෙයි. කුසල් අකුසල් කියන මේවා ඊළඟට අව්‍යාකෘතයි කියන කුසල් අකුසල් නොවන ධර්ම පිළිබඳව මේ මිශ්‍රක සංග්‍රහය විස්තර කරා. ඒ නිසා මිශ්‍රක සංග්‍රහයේදී ධානාංග ගැන කතා කරන විට දැනගත යුතුයි මෙහි කියන ධානාංග කුසල ධානාංගද මෙහි තිබෙනවා අකුසල ධානාංගද තිබෙනවා ඒ වගේම අව්‍යාකෘත ධානාංගද තිබෙනවා ඒ විදිහට ගත්කල ධානාංග හතක් දක්වනවා. හතක්. ධර්ම වශයෙන් නම් තිබෙන්නේ පහම තමයි. ධර්ම වශයෙන් ගත්තොත් පහක්. ඒ වෙන වෙනම ධානාංග වශයෙන් ගත්තම හතක් දැක් වෙනවා. විතක්ක ਵਿਚාර පීති ඒකාග්‍රතා සෝමනස්ස දෝමනස්ස උපේක්ඛා විතක්ක ਵਿਚාර ප්‍රීති ඒකාග්‍රතා සෝමනස්ස, දෝමනස්ස, උපේක්ඛා. දැන් සෝමනස්ස, දෝමනස්ස, උපේක්ඛා කියන විට එතන වේදනාවයි කියන්නේ. ඒ නිසා ධර්ම වශයෙන් තිබෙන්නේ පහයි. ඒ තුනම එකක් කොට ගත්තා. ඉතින් දැනගත යුත්තේ විතර්කය කියන එක අප මීට කලින් කතා කරලා තිබෙන ධර්මයක් නේ විතර්කයේ පිළිබඳව. විතර්කයේ කීවේ අරමුණට සිත නංවන ස්වභාවය. දැන් ඒක ධානාංගයක් වන්නේ කෙසේද? ධානාංගයේ කීවේ ඡායති උපරිඡායති ධානම් කියන ඒ නිර්වචනය අනුව එළඹ බලයි කියන තේරුම. ඡායති කියන වචනේ තේරුම බලයි. උපනිඡායති කියන්නේ ළඟී බලයි කියන. එළඹ බලයි කියේ ඒකයි. දැන් ඒ ධානාංගවල ස්වභාවය ධානාංගයන්ගේ తත්වය ඒවා ඇතිවන සිත්වල ඒවා උපන් කලෙහි ඒ සිත හා ඒ චෛතසිකයන්ගෙන් අරමුණු කරන ධර්මයේ හරියට කිඳා බසින්නාක් මෙන් ඒවාට ඇතුළු වන්නාක් මෙන් අරමුණ තදින් ගන්නා ස්වභාවයක් ඒ ධානාංගවල තිබෙනවා ඒ නිසායි ඒවාට ධානාංග කියලා නම් කර තිබෙනවා දැන් අකුසල් සිත්වලත් ඒ ධානාංග ලැබෙනවා. දැන් මෙතන කියන ලබ ධානාංග අතුරේ ඒකාන්ත අකුසල ධානාංගයක් වශයෙන් දක්වන්නට තිබෙන්නේ දෝමනස්ස. අප දන්නවානේ දෝමනස්සේ කියන්නේ පටිඝ සම්පයුත්තේ යුත් සිතෙහි උපදනා වූ වේදනාව. අනිෂ්ඨා රම්මණයක එයිද හට ගන්නා වූ අනිෂ්ඨා රම්මන රසය විඳින වේදනාව තමයි දෝමනස්සය. ඒ දෝමනස්සය ලැබෙන්නේ දෝමනස්ස සහගත පටිඝ සම්පයුක්ත අසංඛාරික සිත සසංඛාරික සිත කියලා මේ සිත් දෙකේ. ඒ දෝමනස්සය ලැබෙන්නේ. ඒ දෝමනස්ස සිතින් කෙරෙන අකුසල ක්‍රියා පිළිගන්න. අප දන්නවා දොම්නස්සිතින් අපි අකුසල කර්ම පටයන් පිළිබඳව කතා කරන විට සතුන් මැරීම අකුසල කර්මපතක්. ඒ අකුසල කර්මපතයක් වූ සත්ව ඝාතනය, දෝමනස්ස සහගත පටිඝ සම්පයුක්ත සිතින් සිදු කෙරෙන ක්‍රියාවක්. කර්මයක්. ඊළඟට කෙනෙක් කාහතවත් පාඩු කිරීමට ඉරිහැරයක් කිරීමට ඒතනත්තා කෙරෙහි තිබෙන නොමනාපයක් හේතු කොටගෙන ඔහු සම්පත දේ සොරා ගැනීම විනාශ කිරීම ආදී එබඳු දෙයක් කරනවා නම් එවිටත් උපදිනවා ගෝමනස්ස සහගත පටිඝ සම්පයුක්ත අසංකාරික සිත හෝ සසංකාරික සිත ඊළඟට කෙනෙක් තවත් කෙනෙකු එක්ක තිබෙන තරහව නිසා ඒ තැනත්තාව අමාරුවේහි දාන්නට බොරු සාක්ෂි බොරු චෝදනා ආදිය ඔහුට විරුද්ධව ඉදිරිපත් කරනවා නම් ඒ වාද කරන්නේ තැනත්තා දෝමනස්ස සහගත පටිඝ සම්පයුක්ත අසංකාරික සසංකාරික කියන මේ සෙත් දෙක අතුරෙන් යම් කිසි සිතක් උපදවාගෙන තිබෙන අවස්ථාවක්. ඒ වගේම කෙනෙක් තවත් කෙනෙකුගේ හොඳ වැඩකට බාධා කිරීම සඳහා ඒ කරන වැඩේ පිළිබඳව Tamanගේ තිබෙන නුරුස්නා කම නිසා ඒ තැනත්තාට බාධා වන පරිදි පරිදි Tamange කිසිදු වැඩකට නැති નિરර්ථක කතා මේ තැනැත්තාගේ වැඩයට බාධා කිරීම සඳහා පැවැත්වීම අටියෙන් කරන පිළිනවනේ ඔය සම්ප්‍රප්පලාප කියන එක. ඒක කරන්නටත් පුළුවන් වෙනවා මේ ජෝමනස්. ඊළඟට තවත් පිළිනවනේ ඊටත් කලින් කිය යුතු දෙකක් පිළිනවා වාග් විශ්චල්ත වශයෙන් කරන අන්‍යයන්ගේ තිබෙන සම්බන්ධකම නුරුස්නා හේතුවෙන් එක්කෙනෙකු අනිත් එක්කෙනාට විරුද්ධ කිරීම සඳහා හේලාම් කීමයි කියන එක කරන අවස්ථාවලදී ඒ දෝමනස්ත සිත් උපදී. ඒ පිසුණු කීම. තව දෝමනස්තේ උපදන අනිත් අවස්ථාව අප දන්නවා වාග් දුස්චරිත වශයෙන් සිදුවන පරුස වචන කීම. තරහ කී කෙනෙකුට සමහර විටක තමාගේ පුතාට වෙන්නට පුළුවන්, දුවට වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් ඒ ඒ විදිහේ කෙනෙකු කාට හරි කාට හරි ඒ පරුෂ වචනයෙන් බනි බැන වදින අවස්ථා තිබෙනවා. සමහර විටක කෙනෙක් තමාට පවරන ලද වැඩේ කිරුවේ නැත්නම් එහෙම නැත්නම් ඒක හරියට කිරුවේ නැත්නම් ඒ තැනත්තා කෙරෙහි ඇතිවන උරණ වීම හේතු කොටගෙන ඔබ හරි ගුණා කියලා කියන්නට බැරි වෙනවා. දැන් එහෙම ගුණා කියලා ඒ වංශ වචනේ දැනගැදීම ද්වේෂ මූල සිතිවිලි. සමහර විටක විහිළුවට කරන ඒ විදිහේ කතාවක් ගැන. එවිට ඒවා වැටෙනවා සංකප්පලාප. එහෙම නැත්නම් තරහ සිතින් යුතුව කියන ලද එබඳු දෙයක් වැටෙන්නේ පරුස වචනේ. දැන් ඒ විදිහේ ක්‍රියාවන් සිදු කිරීමට කිරීමට පුළුවන් කමක් මේ සිතට ලැබෙන්නේ නැහැ. ඒ සිතෙහි මේ ධානාංග කියන ධර්ම උපදින්නේ නැත්නම්. අන්න ඒ ධානාංග අකුසල ධාන. දැන් එහෙම අපි ගනිමු ලෝභ මූල සිත් අපට උපදින. ඒ ලෝභ මූල සිත් අන්‍ය සමාන චෛතසික 13න්ම යුක්තයි. ප්‍රථම ලෝභ සිත සෝමනස්ස සහගත, ditthිගත, සම්පයුක්ත, අසංඛාරික කියන ඒ සිත ගත්තොත් ඒ සිතෙහි අන්‍ය සමාන චෛතසික 13ම පිළිගන්න. ඒ අන්‍ය සමාන චෛතසික 13 අතුරෙන් විතර්කය එකක්, ਵਿਚාරය එකක්, ප්‍රීතිය එකක්, ඒකාග්‍රතාව එකක්, වේදනාව එකක්. ඒ වේදනාවනේ සෝමනස්ස වන්නේ, දෝමනස්ස වන්නේ උපේක්ෂාවන්. දැන් එවිට මේ ධානාංග වශයෙන් වෙන්කොටගත් කල විතර්කය, ਵਿਚාරය, ප්‍රීතිය, ඒකාග්‍රතාවය සෝමනස්තය කියන ඒ ධානාංග පහ ඒ සිතෙහි ලැබේ. ඒ සිතෙහි ලැබේ. ඒ සෝමනස්ස සහගත සිත. ළඟට සෝමනස්ස සහගත සිතෙහි විතර්කය, ਵਿਚාරය, ප්‍රීතිය ලැබෙන්නේ නැහැ ඒ සිතේ. විතර්කය, ਵਿਚාරය, ඒකාග්‍රතාවය, දෝමනස්සය කියන ඒවා ලැබෙනවා. අනේ විදිහට ඒ ධානාංග අකුසල් සිත්වලක් කියදෙනවා. කුසල් සිත්වලක් කියදෙනවා. විපාක සිත්වලක් කියදෙනවා ක්‍රියා සිත්වලක් කියදෙනවා. අනේ නිසායි ඒ වාට මිශ්‍රක ධානාංග වශයෙන් දක්වා තිබෙනවා. මිශ්‍රක සංග්‍රහයෙහි ඒවා එන්නේ. ඒකට අකුසල් සිත්වල ලැබෙන විට මිශ්‍රක ධානාංගයක් නෙවේ. එතකොට ඒක අකුසල ධානාංග. විපාක සිත්වල යෙදෙන විට අව්‍යාකෘත ධානාංගය. ක්‍රියාසිට්වල යෙදෙන විට අව්‍යාකෘත ධානාංගය. කුසල් සිත්වල යෙදෙන විට කුසල ධානාංගය. අනේ එහෙම තේරුම් ගන්නට ඕන. ඒකට කුසල් අකුසල් අව්‍යාකෘතේ කියන මේවාහි ලැබෙන මේ ධානාංග වශයෙන් දක්වන මේ ධර්ම හත. අත ඒ අවස්ථාවවලදී ධාන කියන උත්ය සිදු කරන ධර්මයි. එහෙම ඒ ධානාංග නැත්නම් ප්‍රාණඝාත ආදී අකුසල් පවා සිදු කරන්නට පුළුවන් කමක් නැහැ. ඒක තේරුම් ගන්න. ඒ නිසායි ඒවාට ධානාංග කියලා නම් කරලා තිබෙනවා. නමුත් ධානාංග අතුරේ සමහර ධර්ම තිබෙනවා වෙන සිත්වල ලැබෙනවා. ඒ ලැබුණට ඒවා ධානාංග කෘත්‍යයෙන් ලැබෙන්නේ නැහැ. එහෙනම් දැන් අහේතුක සිත්වල ලැබෙන විධානාංග නාමයෙන් දක්වන ධර්ම තිබෙනවානේ අහේතුක සිත්වල ලැබෙන. දැන් අපි අහේතුක සිත් ගතකෝ. අහේතුක සිත්වල ලැබෙන ධර්ම මේ අන්‍ය සමාන චෛතසික 13 අතුරෙන් 12කුයි එහි යෙදෙන බව ගන්න. අන්‍ය සමාන චෛතසික 13ක් තිබෙනවානේ. ඒ 13 අතුරෙන් 12 තමා අහේතුක සිත්වල ගැන. ඒ අත්තරින චෛතසිකය අපි ඡන්දය පිළිබඳ සම්ප්‍රයෝග ණය ඉගෙන ගන්නදී දැනගෙන තිබෙනවා. ඡන්தோ අහේතුක මෝමූහ වජිත චිත්තේසු. ඡන්දය අහේතුක සිත්වලද මෝහ මූල සිත්වලද කියන ඒ සිත් විශ්ෙහි උපදින්නේ නැත. එහෙම ගත්තම අහේතුක සිද්ධා අතම ඡන්ද විරහිතයි. ඡන්දයෙන් තොරයි. ඒ නිසායි කීවේ ඒ අඤ්‍ය සමාන චෛතසික 12 අතුරෙන් තමා එහි ලැබෙන චෛතසික උතුරන්නට දැන් එහෙම වුණා ඒ අහේතුක සිත්වල ධානාංග කෘත්‍යය නොලැබීමට කාරණේ කුමක්ද හේතුන් සමග සංප්‍රයුක්ත නොවිය. හේතුන් සමග නොයෙදෙන බැරි. ඒවා ඒ හේතු සංප්‍රයුක්ත සිත්වල තිබෙන බලවත්කම් අහේතුක සිත්වල නැහැ. ඒ නිසායි අහේතුක සිත් ගැන ටීකාවෙහි කියන්නේ ඒ හේතු නොයෙදෙන සිත් හරියට ජලතලයේ සේවාල සදිසාක. ඒ ජල මතු පිට තිබෙන සෙවල වගේය කියලා ඒ අහේතුක සිත්වල තිබෙන තත්ත්වය. ඒ කියන්නේ ඒ තරම් බලවත් ඒවා නෙවෙයි. එහෙම නෙවෙයි හේතුන් සමග යෙදෙන සිත්. හේතුන් සමග යෙදෙන සිත්වල ඒ ලෝභාදි හේතුන් හෝ අලෝභාදි හේතුන් නිසා ඒ සිත්වලට ලැබෙන සුප්පතිත්ථිත භවක් තිබෙනවා. සුප්පතිත්ථිත භාව සාධනය කියලා. හරියට ගසක මුල ඒ ගස පොළව මතු පිට ස්ථිරව තැබීමට උපකාර වන්නාක් මේ යම්කිසි බලයක් ඒ ගසට ගැන්වීම වශයෙන් පවතිනා මෙන් යම් සිතක ලෝභාදී හේතුන් යෙදේද ඒ සිත හරියට පොළොවට ඇදී පවත්නා මුල් ඇති ගසක් මෙන් අරමුණෙහි මනාව පිහිටන බවක් ඒ නිසා සිදුවෙනවා මේ සුප්පතිත්තික භාව සාධනය කරන බැවින් තමා ඒ වාට මුල්‍ය කියන නමක් කියලා කියන්නේ. ඒ හේතු වලට මූල නාමයේ දීලා තිබෙන්නේ ලෝභ මූල, දෝෂ මූල, මෝහ මූල, අලෝභ මූල, අදෝෂ මූල, අමෝහ මූල කියලා ඔන්න ඒ කාරණේ නිසා. දැන් ඒ නිසා අහේතුක සිත්වල යෙදෙන විතර්කයේ තිබෙනවා. අපි කියවනේ අර ඡන්දය හැරුණු විට අනිත් චෛතසික ඔක්කොම එක සිතක යෙදෙනව නෙවෙයි සුදුසු පරිදි යෙදෙන්නේ. දන්නවා එයින් විපංච විඥානයයි කියන අහේතුක සිත් 10යි සබ්බචිත්ත සාධාරණ චෛතසික හත හැර වෙන ඒවා යෙදෙන්නේ නැහැ. ඒ සබ්බචිත්ත සාධාරණ චෛතසික හතේ හතෙන් අපි ඉගෙන ගන්න මේ සෝමනස්ස දෝමනස්ස උපේක්ඛා කියන වේදනා තුන අතුරෙන් සෝමනස්ස වේදනාවක් තිබෙනවා අහේතුක සිත් ඇතැමෙ. නේ සෝමනස්ස සහගත සම්තිරණය සෝමනස්ස හසුප්පාදේ කියන ඒ සිත්වල තිබෙනවා සෝමනස්ස ඊළඟට උපේක්ෂා වේදනාව ඒ සිත් 14කම තිබෙනවා. අහේතුක සිත් 14කම උපේක්ෂා වේදනාව තිබෙනවා. නමුත් ඒ උපේක්ෂා වේදනාවත් ඒ සෝමනස්ස වේදනාවත් තව ඒ සිතේ තිබෙනවා, ඒ සිත්වල තිබෙනවා ඒකාග්‍රතාව. ඒකාග්‍රතාව තිබෙනවා. සෝමනස්ස සිත්වල තිබෙනවා ප්‍රීතිය. සෝමනස්ස සහගත සම්තිරණය, සෝමනස්ස සහගත හසිතුප්පාදය කියන ඒවායේ මේ ධානාංගයක් වශයෙන් දක්වන ප්‍රීතිය තිබෙනවා. නමුත් ඒ සිත්වල ඒ ධානාංග කෘත්‍යය සිදු කෙරෙන්නේ ඒක මම හිතන්නේ මේ අභිධර්මාර්ථ සංග්‍රහ පාඨයක සඳහන් වෙනවා. විපංච විඥානේසු ධානංගාන විපංච විඥානයන්හි ධානාංග කෘත්‍යය සිදු නොවේ ඒ කියන්නේ ධානාංග වශයෙන් නෙවෙයි ඒවා ලැබෙන්නේ ඒ චෛතසික ලැබෙනවා චෛතසික නම් ධානාංග වශයෙන් නෙවෙයි උපදින්නේ ධානාංග කෘත්‍යය සිදු කරන්නේ නැහැ අවිරියේසු බලානි දැන් බල ධර්ම පිළිබඳව අපිට කියන්නට වෙනවා ඒ වීරිය නොයදෙන සිත්වල බල තිබෙනවා නවයක් බල ගැන කතා කරන විට අපිට දැනගන්නට පුළුවන් නව බලාමි කියලා. ඒ ඒ බල ධර්ම අතුරෙන් කවරක් හෝ බල වශයෙන් ලැබෙන්නේ නැහැ වීරය නොයදෙන සිත්වල. අපි දන්නවා වීරය නොයදෙන සිත් තිබෙනවා 16ක් නේ. 16ක් නේ. විරියං පංචද්වාරා වජ්ජන විපංච විඥාන සම්පටිච්ඡන සම්පීරණ වජ්ජිත චිත්තේසු. මේ කියවම සිත් 16ක යෙදෙන්නේ නැහැ. 73ක වීරයේ යෙදෙනවයි කියලා අපි ඉගෙනගෙන තිබෙනවා. එතෙන් මේ වීරය ඒ වීරය නොයෙදෙන සිත් 16යි. බල ප්‍රත්‍යය සිදු කරන්නේ නැහැ. අහේතුකේසු මග්ගංගානි නලබ්ධන්ති. අහේතුක සිත්වල මාර්ගාංග ප්‍රත්‍යයද සිදු කරන්නේ නැහැ කියලා දක්වනවා. අපි ඒක ඉදිරියට දී දැනගනිමු. දැන් ධානාංග කියන එක මේ පමණින් තේරුම් ගන්න. විතර්කය, ਵਿਚාරය, ප්‍රීතිය, ඒකාග්‍රතාව, සෝමනස්සය, දෝමනස්සය, උපේක්ඛා. අපි දන්නවා විතර්කයේ යෙදෙන සිත් 55ක් තිබෙනවා. විචාරයේ යෙදෙන සිත් 66ක් තිබෙනවා. ප්‍රීතියේ යෙදෙන සිත් 51ක් තිබෙනවා. ඒකාග්‍රතාවයේ යෙදෙන සිත්මයි සියල්ලම. සෝමනස්සයේ යෙදෙන සිත් තිබෙනවා 62ක්. දෝමනස්සයේ යෙදෙන සිත් තිබෙනවා 2ක්. උපේක්ෂාව යෙදෙන සිත් තිබෙනවා 55ක්. කරනවා මේ පිටුතුන්ට දැන් පුළුවන්කම තිබෙන්නට ඕනේ මොනවද මොනවද ඒ සිත් කියලා වෙන් කර තේරුම් ගන්න. රදන්නවා දැන්. අන ඒ සිත්වල අර කියන ලද කරුණු අනුව සලකා ගන්නට ඕන. ඒ සිත් අතුලෙන් සමහර එක මේ ධර්ම යෙදුනා එක ඒවා ධානාංග කෘත්‍යය කරන්නේ නැහැ. එහෙම නැත්නම් මාර්ගාංග කෘත්‍යය සිදු කරන්නේ නැහැ කියන මේ බව දැනගන්න. ඒකට හේතුව තමයි අර අහේතුක සිත්වල ලෝභාදී හේතු නැති බව ප්‍රධාන කාරණයක්. ඒ දුර්වලකම හේතු කොටගෙන. අපි ඒ එක එක අවස්ථාවලදී ඒ ගැන කතා කරමු. එතකොට විතර්කය, ਵਿਚාරය, ප්‍රීතිය, ඒකාග්‍රතාව, සෝමනස්සය, දෝමනස්සය, උපේක්ෂා. ඒ දෝමනස්සේ ඒකාන්ත අකුසල ධානාංගයේ ඉතිරි සය කුසල් අකුසල් අව්‍යාකෘත වූ මිශ්‍රක ධානාන. මේ පරමාර්ථ ධර්ම වශයෙන් නම් ලැබෙන්නේ විතක්ක ਵਿਚාර ප්‍රීති ඒකාග්‍රතා වේදනා කියන ධර්ම පහ. දැන් ඒවා පිළිබඳ විස්තර විභාග අපි චෛතසික කාණ්ඩෙහිදී ඉගෙනගෙන අපි ඉගෙන ගත්තා විතර්කයේ ගැන චෛතසික කාණ්ඩයේදී ඉගෙන ගත්තා. ඊට පෙර ඒ ධ්‍යාන සිත් පිළිබඳව කතා කරන විට විතර්කයෙන් කෙරෙන කෘත්‍යය ගැන දැනගත්තා නැවත නැවත නැවත නැවත අරමුණට ඒ චිත්ත චෛතසික ධර්මයන් නම් වන ස්වභාවය විතර්කයේ කියලා තක්කෝ විතක්කෝ සංකප්පෝ අපනා ව්‍යප්පනා චේතසෝ අභිනිරෝපණා සම්මා සංකප්පෝ ඔය ආදි වශයෙන් ඒ විතර්කය බුදුරජාණන් වහන්සේ පදාරාක් කරන ධම්ම සංගරිත්ත කරන්නේදී නම් රාශි නම් කීපේ අනේ විතර්කය චේතසෝ අභිනිරෝපණා කියන. ඒක අරගෙන තමයි කියන්නේ චිත්තචෛතසික ධර්මයන් අරමුණට නංගන ස්වභාවය. ඉතින් ඒකම තමයි අපි කල්පනා කිරීමේදී සිදු කරන්නේ. දැන් කල්පනා කරනවා කියන්නේ මොකක්ද වන්නේ? සිත එකින් එකට එකින් එකට මේ අරමුණ වලට පැමිණෙන බවක් තිබෙන්නේ නේ. ඒ නිසානේ. එහෙම කල්පනා කරන විට ඒ විදිහේ කල්පනා කරන විට ඒ චිත්ත වීති අතරේ භවාංග ඉපදුනා. නැවත නැවතත් මේ කල්පනා කිරීම පවත්වන හේතුවෙන් සිත දිගටම භවාංගගතව පවතින්නේ නැහැ. අනේ නිසා කෙනෙකු නිදා ගන්නට ගියත් නිදා ගන්නට ගියත් ඒ නිදා ගැනීම පිළිබඳව හිතන්නේ නැතිව නැත්නම් නිදා ගන්නටයි Taman ගියේ. ඒ නිසා නිදා ගන්නට ගියාම කියන්නේ නිදා ගන්න. මේ ඒ ඒ අතරේ වෙනේව කරනවා. වෙනේව කරනවා කියන්නේ වෙන දේවල් පිළිබඳව හිත හිතායි. බොහෝ විට මේ ධර්ම කාරණයක් පිළිබඳව සලකනවා නම් එහෙම නැත්නම් ඔය බුද්ධ ආදී ගුණයක් පිළිබඳව මෙහි කර වශයෙන් පවත්වන විතර්කයක් වුණොත් ඇතැම් විටක නිින්දට වැටෙන. බොහෝ විට සිදුවන්නේ ඒක නෙවෙයි. වෙන වෙන දේවල් පිළිබඳව. හිත කරන්නට තිබෙන දේවල් පිළිබඳව කාර්යාලයේදී කරන්නට තිබෙන ඒවා තව නොඑක් ඒවා. එහෙම නැත්නම් කවුරු හරි Tamanට බැන්න එකක් ගැන, එහෙම නැත්නම් Tamanට කරපු ප්‍රෝඩාවක් ගැන, ඕ වගේ ඒවා හිත හිතා හිත හිතා හිත හිතා ඉන්නවා. කන්දටක නිින්ද යන්නේත් නැහැ. එළි වෙන මේ මොකද මේ විතර්කයෙන් නැවත නැවත නැවත නැවත අරමුණට සිත යැවීම වශයෙන් ජවන් සිත්ම ඉපදෙව්වා. ටිකටම ජව ඒ මතක තියාගන්නකොට දිගටම ජවන් සිත ඉර දිව්වයි කියන එකයි එයින් අදහස් කරන්නේ නෑ. චිත්ත වීති අතරේ සිට භවංගයට වැටෙන්නේ නැතුව ගියයි කියන්නේ. එහෙම තත්වයක් සිදුවන්නේ ධ්‍යාන සමාපත්තියකදී එහෙම නැත්නම් ඵල සමාපත්තියකදී කියන එහෙම අවස්ථාවක. භවංග මොහිපදය දිගටම ඒ ධ්‍යාන කෘත්‍යය සිදු කරමින් උපදන ධ්‍යාන සිත් හෝ ඵල සිත් උපදීන ඵල වශයෙන් එහෙම ඇතිවන විට උපදින්නේ නැහැ භවංග. එතකොට නම් ඒ තැනත්තා අවදිව තමා සිටිනවා. අවදිව. ඉතින් ඒ අවදිව සිටීමට හේතු භූත වන කාරණයක් වෙනවා. ඒ විචර්කය නැවත වශයෙන් කල්පනා නැවත නැවත අරමුණට සිට යෙදීම. විචාරය නිවිතර්කයට අනුබද්ධව පවත්නා ධර්මයක්. ඒ ඒ ධ්‍යාන බලයෙන් ඒක දුරු කළොත් මිසක. එහෙම නැත්නම් විතර්කයයි විචාරයයි දෙක ඔවුනොවුන්ගෙන් වෙන් කළ නොහෙන පරිදි එකටම උපදින බවක් තිබෙනවා. හරියට කරත්තයක රෝධ දෙක වගේ. යම් තැනක ਵਿਚාරයේ විතර්කයේ වේද එතන ਵਿਚාරය. ඒ తත්වයේ වෙනස් වන්නේ සිත පුරුදු කිරීම වශයෙන් විතර්කය දුරු කරන කල. ඒක පුරුදු කිරීමේ හේතුවෙන් සිදුවන. භාවනාවේ මේ මේ භාවනාවේ දියුණුවක් ලබා ගැනීමේ හේතුවෙන් සිදු කරන සිද්ධියක් මිසක එහෙම නැත්නම් විතර්කයයි ਵਿਚාරයයි ඔවුන් වෙන් කළ නොවන පරිදි එකට උපදනා ධර්ම දෙකක්. එබැවින් දැන් අප ඉගෙනගෙන තිබෙනවා විතර්කයේ යෙදෙන සිත්. අපි කියවනේ විතර්කයේ යෙදෙන සිත් 55යි. විචාරයේ යෙදෙන සිත් ඒ විතර්කයේ යෙදෙන සිත් එක්ක ගත්තම තිබෙනවා විචාරයේ යෙදෙන සිත් 66යි. 66ක විචාරය. ඒ මොකද විතර්කය ਵਿਚාරය කියන දෙකම ප්‍රථම ධ්‍යාන සිතේ යෙදෙන. ඒ විතක්ක ਵਿਚාර 66 ගන්නේ ප්‍රථම ධ්‍යාන සිතෙහි විතර්කයේ. විතර්කයේ කියනවා. නමුත් ဒုတိ ය ධ්‍යාන සිත්වල විතර්කයේ නැහැ. විතර්කයේ නැතුව ਵਿਚාරය. ඒතකොට මේ ਵਿਚාරයේ ලැබෙන සිත් වලට මේ ප්‍රථම ධ්‍යාන සිත් 11ක් එකතු වෙනවා. ඒ නිසා තමයි 66ක් වෙන්නේ. 66ක් සිත් වල ਵਿਚාරයේ දෙනවා 55ක් සිත් වල විතර්කය. ප්‍රථම ධ්‍යාන සිත් වල විතර්කය. ဒုတိ ය ධ්‍යාන සිත් වල විතර්කය නැහැ. විතර්කය. ဒုတိ ය ධ්‍යාන සිත් 11යි ਵਿਚාරයේ තියෙනවා. ඒ වගේම ප්‍රථම ධ්‍යාන සිත් 11යි ਵਿਚාරය තිබෙනවා. අනිත් සිත් කාමාවචර සිත් 44 විපංච විඥානය හැර. ඒ විපංච විඥානය හැර කාමාවචර සිත් 44. 11ක් වූ ප්‍රථම ධ්‍යාන සිත් කියන මේවා එකතු වුණාම 55ක් වෙනවා. ඒ 55 විචාර්කයේ තිබෙනවා. ඒ 55ට මොකද ඒකේ ਵਿਚාරයක් තිබෙනවානේ. ඒ කියන්නේ දැන් මේ සිත් 44 කාමාවචර සිත් 44 ප්‍රථම ධ්‍යාන සිත් 11 ਵਿਚාරයක් තිබෙනවා. ඒකට අතිරේකව එකතු වෙනවා ဒုတိ ය ධ්‍යාන සිත් 11. එතකොට ਵਿਚාරයේ දෙන සිත් 66ක්. ඒ විදිහට ඒ විචක්කය, ਵਿਚාරය, ප්‍රීතියේ දෙන සිත් දෙන්නේ කිවා 51යි කියලා. මක්නිසාද ප්‍රීතිය ධ්‍යානාංගයක් වන ධර්මයක් බැවින්. ඒ ප්‍රීතිය පිළිබඳව සංප්‍රයෝග ණය දක්වන විට 121 ක්‍රමයයි ගන්න. සිත 121ක්. ඒ සිත 121 51ක් වූ සිත්වල ප්‍රීතිය ලැබෙන. ඒක නොලැබෙන්නේ 70. මේ 70 තමයි අපි අභිධර්මාර්ථ සංග්‍රහ පාඨයේ හොඳින්ම දැනගන්නවා පීති දෝමනස් උපේක්ඛා සහගත කාය ඥාන චතුත්ථඥාන වචිත චිත්තේස ප්‍රීතිය දෝමනස් සිත්වල උපේක්ෂා සිත්වල දෝමනස් සිත් දෙකයි කියන්නේ උපේක්ෂා සිත් 55ක් තිබෙනවා එතකොට 57යි කාය විඥාන සිත් කාය විඥාන සිත් දෙකක් තියෙනවා 59ක් චතුත්ථඥානික චතුත්ථඥානික සිත් තිබෙනවා 40 චතුර්ථ ඥාන කිසිත් 11ක්. එතකොට එතකොට ලැබෙනවා 70 වජ්ජිත චිත්ති 70 හැර ඉතිරි සිත් 51යි. ප්‍රීතියේ දෝමනස්ස උපේක්ඛා කාය විඥාන චතුත්පත්තා. චතුත්ථ ඥාන සිත් 11යි කාය විඥාන සිත් 2යි 13යි දෝමනස්ස සිත් 2යි උපේක්ෂා සහගත සිත් 55යි ඊළඟට දෝමනස්ස සිත් ඒ ගන්න හරි නේද නැද්ද ඇත්තද දබාව අනේ ඒ සිත්වල ඉතින් එහෙම කීවම දැන් ප්‍රීතිය මෙතන අර පාඨයේ කීවේ තව ඉදිරියට අපි බලමු කියලා ඊළඟට එන්නේ මාර්ගාංග කියන 12. ද්වාදස මග්ගංගාංග. දැන් මාර්ගාංග අප ඉගෙනගෙන තිබෙන්නේ 8යි. 8යි කීවේ ඒ සුගති නිර්වාණ කියන මේවාට පමුණුවන මාර්ගාංග 8. ඒවා තමයි සම්මා වාචා සම්මා දිට්ඨි සම්මා කම්ම සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන යාට. ඒ සම්මා දිට්ඨි ආදී ඒ අංග අටට මිච්ඡා කියන වචනය එකතු කොට මිච්ඡා දිට්ඨි මිච්ඡා සංකප්ප මිච්ඡා වායාම මිච්ඡා සමාධි කියන ඒ හතරත් එකතු කරලයි ද්වාදස මග්ගංගාමි කියන්නේ. දැන් මාර්ගාංග අපි කියවා මාර්ගය කියන එකේ තියෙනවා තේරුමක්. එක තේරුමක් තමයි සුගති දුර්ගති නිර්වාණ කියන මේ තැන්වලට පමුණුවන කියන තේරුම. මග්ගීයති මග්ගෝ. පමුණුවන දැන් සම්මා දිට්ඨිය ආදී මේ මාර්ගාංග අට සත්‍යයන් නිවනට පමුණුවන මාර්ගය. ඒ නිවනට පමුණුවනම මාර්ග ලෞකික වශයෙන් උපදවාගත් කල්හි ඒවා සුගතියටද පමුණුවන. සුගතිය. නම් කොයි විටකවත් ඒ ධර්ම, මේ මාර්ගාංග දුර්ගතියට පමුණුවන්නේ නැහැ. දුර්ගතියට පමුණුවන මාර්ගාංගද තිබෙනවා. එහෙම නැත්නම් දුර්ගති මාර්ගයක් කියලා දක්වන්නට දෙයක් නැති වෙනවා. දුර්ගතියට පමුණුවන මාර්ගාංග අතර ප්‍රධාන එක තමයි මිච්ඡා දිට්ඨිය කියන්නේ. මිච්ඡා දිට්ඨි. පරමානි වජ්ජාන. ලොකුම වරද. එයයි. අනේ ඒ මාර්ගාංගයත් එක්ක තව තුනක් දක්වනවා මිච්ඡා සංකප්ප, මිච්ඡා වායාම, මිච්ඡා සමාධි. එහෙම වදාරා පිළිතා ධර්ම වශයෙන් ඒ වායේ වැඩි වීමක් නැහැ. සම්මා දිට්ඨිය කීවේ දිට්ඨියිතසිකේ නෙවෙයි ප්‍රඥායිතස. දැන් විචා දිට්ඨි කීවේ දිට්ඨියිතස. එතකොට එතන තිබෙනවා වෙනසක්. එහෙම නැත්නම් කෙනෙක් හිතුවොත් සම්මා දිට්ඨියයි මිච්ඡා දිට්ඨියයි කියන්නේ දෙකම දිට්ඨියයි කියලා. එතකොට වැරදි. සම්මා දිට්ඨියයි කියන්නේ ප්‍රඥා චෛතසිකය. පඤ්ඤා පජානනා විචයෝ පවිචයෝ ධම්ම විචයෝ සල්ලක්කනා උපලක්කනා පච්චුපලක්කනා අනිච්ඡං කෝසල්ලං මේ පුඤ්ඤං වේ භව්‍යා චින්තා උපපරික්ඛා භූරි මේධා පරිනායිකා පතෝදු සම්පජඤ්ඤං විපස්සනා ඔයාදී නම් රාශිය. ඒ අතර එකක් තමයි සම්මා දිට්ඨිය කියන්නේ. ඒ ප්‍රඥාවට වඩාරා පිළෙන නම්. ප්‍රඥාව. සම්මා දිට්ඨිය. මිච්ඡා දිට්ඨිය ඊට ඇතුළත් නැහැ. ප්‍රඥා කියන එකට ඇතුළත් නැහැ. මිච්ඡා දිට්ඨිය කියන්නේ දිට්ඨිචෛතසික. ඒ දිට්ඨිචෛතසිකය කියන්නේ වරදවා දැකීමක්. දැකීම් කියන එක වශයෙන් ගත්කල දෙකේම දැකීමක්. දකින බවක් පිළිගන්න. මේ වැරදි විදිහට දැකීමක් වේ නම් ඒක තමයි මිච්ඡා දිට්ඨිය. දිට්ඨි හැදෙකම ඒ මිච්ඡා දිට්ඨිය කියන වචනයට ඇතුළත්. ඒකට මිච්ඡා දිට්ඨි සම්මා දිට්ඨි කියන ධර්ම ගත්තොත් ඒ ධර්ම දෙක ඔවුනොවුන්ට විරුද්ධ ස්වභාව දෙකක්ම තමයි. මොකද සම්මා දිට්ඨිය කියන්නේ ඇති දේ ඇති සැටියට දැනගන්නා නුවණ. නැති දෙයක් ඇති දෙයක් ඒ ගැනීමක් වේ නම් ඒක මිච්ඡා දිට්ඨිය. ඒක මේ වරදවා ගැනීමක් කියන්නේ. වරදවා දැකීමක් කියන්නේ. බොහෝ තැන්වල මම ඊට කලින් කියා තිබෙනවා. දිට්ඨි කියන වචනය සම්‍යක් දෘෂ්ටිය දැක්වීමට යොදා තිබෙන අවස්ථාව. ඒ දිට්ඨි සම්පන්න පුද්ගලයා කියන තැන යෝ දිට්ඨි සම්පන්නෝ පුද්ගලෝ මාතරං ජීවිතාවෝරෝපේසීති නේතං කාමං දිට්ඨි කියන තැන්වල දිට්ඨි සම්පන්න පුද්ගලයා කීවේ සෝවාන් පුද්ගලයා. එතන දිට්ඨි සම්ප. එතන දිට්ඨි කීවේ සම්‍යක් දෘෂ්ටිය. මොන දෘෂ්ටියද? දස්සන වශයෙන් දක්වන ඒ ලෝකෝත්තර නුවණින් ලෝකෝත්තර නුවණින් චතුරාර්ය සත්‍ය එහෙම නැත්නම් නිවන ప్రత్‍යක්ෂ වශයෙන් දුටු කෙනෙක්පා තමයි එතන වික්ටි සම්පන්න පුද්ගලයා. ඒ පුද්ගලයා මව ජීවිතයෙන් තොර කරන කෙනෙක් වන්නේ නැහැ. ඊට කාරණයක් නැහැ, හේතුවක් නැහැ. ඒ කියන්නේ මව මෙරීමේ කියන පාප කර්මය කිරීමට මුසුදුස්සෙක් වෙනවා. ඒ සුදුසුකම උතුලින් එහෙම පිටින්ම නැති දෙයක්. ඒ විදිහටයි පංචාමන්තරයේ කර්ම පිළිබඳවම දක්වලා තිබෙනවා. අන්‍ය ශාස්ත්‍රයේක අදහන්නේ නැtei කියන බවත් දක්වනවා. ධිට්ඨි සම්පන්න පුද්ගලයා. ඒ සෝවාන් වීම හේතු කොට. එතන ධිට්ඨි සම්පන්නයි කිව්වේ සෝවාන් බවට පත් වීම. ධිට්ඨි සම්පන්න. දැන් දැන් සම්මා ධිට්ඨි සූත්‍රයේදී මිච්ඡා ධිට්ඨිය ගැන කියන්නේ මිච්ඡාදිත්‍ති මිච්ඡාදිත්තේන්ති පජානාති. එවෙනවනේ මිත්‍යා දෘෂ්ටිය මිත්‍යා දෘෂ්ටිය වශයෙන් දැනගන්නේ නම් ඒ සම්‍යක් දෘෂ්ටියයි. ඒ කියන්නේ නුවණින් දැනගන්න. නුවණ නැති කෙනෙකුට මිත්‍යා දෘෂ්ටිය මිත්‍යා දෘෂ්ටියක් වගේ පේන්නේ නැහැ. නුවණ නැති කෙනෙකුට පෙනෙන්නේ මිත්‍යා දෘෂ්ටිය ඔවුන් සලකන පරිදි සම්‍යක් දෘෂ්ටිය හැටියට. මිච්ඡා දිට්ඨින් මිච්ඡා දිට්ඨින් පජානාති. එහෙම වෙනවා සම්මාදිට්ඨි සූත්‍රයේ. ඒ සාස්ත්‍රෝත් සම්මාදිට්ඨි ඒ තැනට ඒ නිසා සම්‍යක් දෘෂ්ටිය වෙයි කියලා. ඉතින් ඒ සම්මා දිට්ඨිය කියන එක හොඳ දෘෂ්ටියක්, මනා දෘෂ්ටියක්, හරි දැකීමක්. හරි දැකීම. එතකොට මේ හරි දැකීම කියන ඒවා කොයි තරම් තිබේද? රාශියක්. දැන් කෙනෙක් කර්ම කර්මඵල පිළිබඳව දකිනවා නම් ඒක හරි දැකීම. කියන්නේ කර්මයක් ඇත්තේ ඒ කර්මයේ විපාකයක් ඇත්තේ කියලා දකිනවා නම් ඒකට කියන්නේ කම්මස්සගත සම්මාදිට්ඨිය. කම්මස්සගත සම්මා ඒක නුවණ. නුවණින් දකින. කෙනෙක් හිතනවා නම් කර්මයක් කියා එකක් නැත විපාකයක් කියා එකක් නැති කියලා. ඒක මේ තිබෙන දෙයක් නැහැ කියා ගන්නා වැරදි ගැනීමක්. ඒක මිත්‍යා දෘෂ්ටි. ඒ නිසා දැන් කෙනෙක් කියනවා නම් දැන් සම්මුති වශයෙන් කතා කරන විට සම්මුති වශයෙන් කතා කරන විට අපි කියනවා අපි මැරිලා උපදිනවා. මැරෙනවා නැවත උපදිනවායි. කවුරු හරි කියනවා නම් එහෙම එකක් නැtei කියලා ඒක මිත්‍යා දෘෂ්ටිය. නමුත් පරමාර්ථ වශයෙන් සමහර ඒවා තිබෙනවානේ. සමහර ඉන්නවා Tamange තියෙන මෝඩකම හේතු කොටගෙන මේ පරමාර්ථයයි සම්මුතියයි කියන දෙකම ඕ ඒ දෙක පටලවා ගන්න. ඒ දෙක පටලවාගෙන මේ එකකින් නැtei කියපු එක අනිත් එකෙහි තියෙනවයි කියන්නේ. ඇයි කියලා බුදුරජාණන් වහන්සේ එහෙම වචන දෙකක් ඇති කෙනෙක් නෙවෙයි. ඔවුන් දකින්නේ නැහැ මේ දේශනා ක්‍රම දෙකක් කියන්නේ. අද්විජ්‍ය වචනා බුද්ධා කියලා නෙන්නේ. බුදුරජාණන් වහන්සේලාගේ වචන දෙකක් නැත්තේ. වචන දෙකක් නැත්තේ. එදින් බුදුරජාණන් වහන්සේ වදාරනවා තමන් වහන්සේ පිළිබඳව දැන් පුද්ගල කතාවේදී වහන්සේ වදාරනවා අත්තිපික්කල අත්තිපික්කලේ පුද්ගලෝ ලෝකේ උපජ්ජමාන උපජ්ජති බහුජන හිතාය බහුජන සුඛාය ලෝකාන් කම්පාය අත්ථාය හිතාය සුඛාය දේව මනුස්සාන කතබුවේ පුද්ගලෝ තථාගතෝ අරහං සම්මා සම්බුද්ධෝ ඉතින් මේ උන්වහන්සේ වදාරනවා පුද්ගලයෙක් ඇත්තේය. පුද්ගලයෙක් ඇත්තේය. බහුජනය භෝජනාදී හිත පිණිස, භෝජනාදී සැප පිණිස, ඔවුන්ගේ දියුණුව පිණිස, හිතේ පිණිස අ ලෝකෙහි පහළ වෙන කවුද මේ පුද්ගලයා? තථාගත වූ අරහතු සම්්‍යක් සම්බුද්ධයන් වහන්සේය. සම්මා සම්බුදුරජාණන් වහන්සේය. ඒ එක සත්‍යයක්. එක සත්‍යය. දැන් පරමාර්ථ සත්‍යෙහිලා බලන විට පරමාර්ථ සත්‍යෙහිලා ගන්නා විට පරමාර්ථ සත්‍ය වශයෙන් බුද්ධ කියලා පුද්ගලයෙක් ගන්නට නෑ බුද්ධ කියලා. ගන්නට තිබෙන්නේ මොනවාද? ධර්ම. මොනවාද ධර්ම? දැන් බුද්ධයි කීවේ චතුරාර්ය සත්‍යය අවබෝධ කළ හේතුවෙන් බුද්ධ බෝධිහිතා බුද්ධිතා ආදි වශයෙන් තියෙන ඒ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කළ බැවින් උන්වහන්සේ බුද්ධයි. බෝධිහිතා පයායාති බුද්ධෝ කියලා කියනවා. සත්වයිනට ඒ චතුරාර්ය සත්‍ය අවබෝධ කරවන බැවින් උන්වහන්සේ බුද්ධයි. ඉතින් ඒ බුද්ධ කියන නම උන්වහන්සේට ලැබුණේ මොන විදිහටද? ඒක මව ලැබුණාවක් නමක් නෙවෙයි, පියා ලැබුණාවක් නෙවෙයි, නෑයන් මේ නෑයන් ලැබූ නමක් නොවේ එහෙත් උන්වහන්සේ මේ බෝධිධර්ම මූලයේදී කෙලෙස් නසා ඒ චතුරාර්ය සත්‍යයේ අවබෝධ කළ හේතුවෙන් උන්වහන්සේට ලැබුණු නම බුද්ධ කියන එක. ඉතින් ඒ ඒ ඒ නම කුමක් නිසාද? බුද්ධෝ බුද්ධෝති බුද්ධ භාවං භාවිත්වාච පන සච්චිකත්වාච යම් උපගතෝ ගතමලං වන්දේ තමනුත්තරං ධම්මං කියලා එනවනේ දැන් ඒකේ ඉන්නේ සුමංගල විලාසිනී ආදී සූත්‍ර පිටකයට ලියන ලද අටුවාවල ඒ අටුවාවල බුදුරජාණන් වහන්සේට নমස්කාර කළාට පසු කරුණා සීතල හදයන් පඤ්ඤා පජ්ජෝත විහත මෝහ තමං සනරාමර ලෝක දරු වන්දේ සුගතං ගති විමුක්තං කියන මේ ගාථාවෙන් බුදුරජාණන් වහන්සේට নমස්කාර කළාට පසු ඒ බුද්ධඝෝෂ අටුවාචාර්යින් වහන්සේ ධර්මයට নমස්කාර කිරීමට යොදා ගන්නා ගාථා ධර්මය තමයි ඒක. බුද්ධෝ පි බුද්ධ භාව. භාවත්වාච සච්චි කත්වාච යම් උපගතෝ ගත මලං වන්දේ තමනුත්තරං ධම්ම එතන තන් අනුත්තරං ධම්මං කියලා කියන්නේ ඒ ඒ අනුත්තර වූ ධර්මයේ කුමක්ද අනුත්තර වූ ධර්මය නම් නිවන ඒ නිවන ඒකාන්ත වශයෙන් අරමුණු කොට උපදනා වූ මාර්ග ඵල ධර්ම ඒ නව ලෝකෝත්තර ධර්ම කියන්නේ ඒ නවලෝකෝත්තර ධර්මයට নমස්කාර කරනවා. ඊළඟට සංඝයාටත් নমස්කාර කරනවා. මට මතක නැති වෙන්නේ ගාථා. සංඝයාට নমස්කාර. දැන් සංඝයා පිළිබඳව එනකොට සංඝ කියන සංඝ කියන එක සංඝ රත්නය කියලා තේරෙනවා. දැන් සංඝ රත්නය පිළිබඳව බුදුරජාණන් වහන්සේ වදාරනවා. ඒ සංඝ රත්නයේ ಗುಣ දක්වන තැන සංඝ රත්නයේ කීවේ කවර පිරිසකටද පුද්ගල සමූහයකටද කියන එක පෙනෙනවා යදිදං චත්තාරි පුරිස යුගානි අත්ථ පුරිස පුද්ගලා ඒ යදිදං චත්තාරි පුරිස යුගා ඒ පුරුෂ යුගල වශයෙන් හතරක් අත්ථ පුරිස පුද්ගලා පුද්ගලයන් වශයෙන් අට දෙනෙක් සෝවාන් මාර්ගස්ත පලස්ත සකදාගාමි මාර්ගස්ත පලස්ත අනාගාමි මාර්ගස්ත පලස්ත අරහන් මාර්ගස්ථකනස්ත. ඒ තමයි මහා නැතන් සංඝ රත්නය. සංඝ ඒ සංඝ රත්නයට අනුකූලව පැවතෙන්නේ අනුකූලව කටයුතු කරමින් ඒ උසස් තත්වයන් අපේක්ෂා කොට ඒ මග ගමන් කරන ඒ ත්‍රිස සංඝ රත්නය කියන එකට නෙවෙයි ඇතුළත් සමහරු දැන් නම් කතා කරනවා සංඝ රත්නයෙන් අවසරයි මට කවදාවත් පුරුදු වෙලා නැහැ එහෙම කියන්න. මා කියන්නේ මහා සංඝයාගෙන් අවසරයි. මම මේ සංඝ රත්නය කියන්නට පුරුදු වෙලා නැත්තේ ඈ ආර්ය සංඝයා කියන. දැන් සමහර විටකේ අතරේ ආර්ය සංඝයා සිටිනවා නම් වරදක් නෑ. නමුත් මේ සංඝ රත්නය කියන වචනේ ඒ ආර්ය සංඝයා. ඒ නිසා ඒ ආර්ය සංඝයාගේ ගුණයි කියන්නේ සුපටිපන්නෝ උජුපටිපන්නෝ ඥායපටිපන්නෝ සාරුචිපටිපන්නෝ ආදි වශයෙන් එන්නේ ඒ ආර්ය සංඝ ගුණ ආර්ය සංඝ ඉතින් අනිත් පිරිසට සම්මුති සංඝයා කියලා කියනවා එතන සීලාදී ඒ ගුණ ධර්ම පිළිමත ඕනෝන් එකට පෑසී සිටින පිරිසක් ඒ නිසා සංඝ නම් සංඝ රත්නේ නෙවේ සංඝ රත්නේ සංඝ රත්නේ කියන්නේ ඒ සංඝ රත්න බව වන්නටයි කෙනෙක් උත්සාහ කළ යුතුව තිබෙන්නේ. ඒ නිසා තමයි. ඒ නිසායි ඒ ඒ සංඝ පිරිසට ඇතුළු වීම වශයෙන් පළමු කොට තමන් සුදුසුකම ලැබීම සඳහා මහානකම ඉල්ලා සිටින විට කියන්නේ සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සත්‍ය කරණාය ඉමං කාසාවං කහිත්වා පබ්බාජීත මං භන්ති සියලු දුක් වලින් නිදහස් වූ මේ නිර්වාණ ධර්මය සාක්ෂාත් කර ගැනීම පිණිස මට මාව මහානකොට මේ පිළිගෙන මහාන කරන්නට කියලා අර සිවුරු පිළිකර එන ඉදිරිපත් කරලා ඉල්ලා. ඉතින් සබ්බදුක්ඛ නිස්සාරණ නිබ්බාන සත්‍යය. යම් කෙනෙක් නිර්වාණය සත්‍ය කරණත්තාය කියන ඒ සාක්ෂාත් කිරීම සඳහා වූ ඒ මහානකම ලැබීම ඒ සාක්ෂාත් කිරීමකින් සිදු කළාන අන්න සංඝ රත්නයට ඇතුළු වෙනවා. සංඝ රත්නයට ඇතුළු වෙන ওই අවස්ථාවේදී එවිට චත්තාරි පුරුෂ යුගානි අත්ථ පුරුෂ පුද්ගලා කියන මේ සංඛ්‍යාවට වැටෙනවා. ඉතින් මේ ඇති කර ගන්නට නම් මේ තැනත්තා කුමකින්ද ඒක දෙන්නේ? දැන් බුදුරජාණන් වහන්සේ බුද්ධ ගුණය සංඝයා ඔය කියන ආදි සංඝ භාවයට ලැබුණුනේ කුමක බලයේද කුමක් නිසාද Tamange තිබෙන මේ Tamanta මේ කයට මස් වලට නහර වලට පිරෙන යම් කිසි බලයක් හේතු කොටගෙන නෙවේ. Taman ප්‍රතිවේධ කළ තමා තුළ උපදවාගත් ලෝකෝත්තර ධර්ම නිසා ලෝකෝත්තර ධර්ම. ඒ ලෝකෝත්තර ධර්ම අප දන්නවා අරමුණු කිරීම වශයෙන් පවත්නා ලෝකෝත්තර ධර්මයක් තිබෙනවා. ඒකයි අප කියන්නේ නිරෝධ ආර්ය සත්‍යය නැත්නම් නිර්වාණය. නිර්වාණය. ඒ නිර්වාණය කෙනෙකුට නිර්වාණයක් ඇත්තේය කියලා අනුමානයෙන් ඒ පිළිබඳව සිතා ගන්නටත් පුළුවන්. දැන් අපි කාහටත් ඒ බඳු නිවනක් ඇති බව පිළිගන්නා සිත් උපදිනවා. ඒ ඥාන සම්ප්‍රයුක්ත සිත් වලින් ඒ නිවන පිළිබඳව අනුමානයෙන් සලකා ගන්නට පුළුවන්. නමුත් නිවන පිළිබඳ අනුමානය ක්ලේශ ප්‍රහාණයට ප්‍රමාණ නැහැ. ඒ නිවන සාක්ෂාත් කරන්න, ප්‍රත්‍යක්ෂ කරන්නට ඕන. ඒ ප්‍රත්‍යක්ෂ කිරීම නිකන් සිත් වලින්, කියන්නේ කාමාවචර කුසල් සිත් වලින් කරන්නට බෑ. ඒ සඳහා කෙනෙකුට තිබෙන්නට ඕන නැත ඇති කරගන්නට ඕන ලෝකෝත්තර සිත්. ලෝකෝත්තර. ඒ ලෝකෝත්තර සිත්වල තිබෙනවා අනිත් සිත්වලට නැති බලයක්. මොකක්ද මේ බලය? ඒ චතුරාර්ය සත්‍යයම එකවර ගන්නට පුළුවන් එකවර අරමුණු කරන්නට පුළුවන් එකවර ඒවා ප්‍රතිවේධ කරන්නට පුළුවන් ශක්තිය ඒ ලෝකෝත්තර සිත්වලට තිබෙනවා. චතුරාර්ය සත්‍යයේ ඒකදේශයක් වන දුක්ඛාර්ය සත්‍යය පිළිබඳව පරිඥා irdihe කියන නැත්නම් පරිඥා පටිවේධය කියන එක සිදු වෙනවා මාර්ගසිත උපදිනකොටම. ඒකම සිදු වෙනවා පහාන පටිවේධයේ කියන ඒ දුරු කළ යුතු ධර්මයන් දුරු කිරීම වශයෙන් ඇතිවන්නා වූ ප්‍රතිවේදය. සාක්ෂාත් කළ යුතු නිර්වාණ ධර්මය සාක්ෂාත් කිරීම පිළිබඳ වූ ප්‍රතිවේදය. ඊළඟට භාවයේ තබ්බ එයා දැක්වෙන ඒ ආර්ය මාර්ගය වැඩිම පිළිබඳ වූ ප්‍රතිවේදය කියන ප්‍රතිවේද සතරම මේ එකවර ලැබෙනවා. ඒක මේ ලෝකෝත්තර සිත්වලට තිබෙන විශේෂ බලය. ලෞකික වූ කාමාවචර හෝ රූපාවචර හෝ අරූපාවචර හෝ ඒ සිත් වලට එහෙම එකක් නැහැ. ඒ නිසා තමයි ඒවා අනිත් සිත්හා අනිත් සිත් වලට මොනම ආකාරයකින්වත් සමාන කොට මේහා සමානයි කියලා පෙන්වන්නට බැරි. ඒවායේ විෂය නැත්නම් ඒවායේ తত্ত্বය ඉක්මවා ඒවාට කොහොමදවත් ලං වෙන්නට බැරි. ස්වභාවයක පවතින බැවින් තමයි ඒ වාට අනුත්තර සිද්ධිය කියලා කියන්නේ. අනුත්තර නැත්නම් ලෝකෝත්තර. ඊට වඩා උත්තර උතුම් වූ තවත් සිත් කොටසක් නැහැ. අනේ ඒ සිත්වල නම් මේ ධානාංග කෘත්‍යය කියන ඒවා ධානාංග කෘත්‍යය සිදු කරන ධර්ම ඒ වූ පරිදිම ලැබෙනවා කිසිදු අඩුපාඩුවක් නැතිව. ඒ කියන්නේ කුසල ධානාන. ඒකත් මතක තබන්න. කුසල හෝ අව්‍යාකෘත ධානාන. කුසල හෝ අව්‍යාකෘත. ඊළඟට මාර්ගාංග වශයෙන් දැක්වෙන ඒ කුසල හා අව්‍යාකෘත මාර්ගාංග මාර්ග සිත්වල කුසල මාර්ගාංගත් ඵල සිත්වල අව්‍යාකෘත මාර්ගාංගත් ලැබෙනවා. එතකොට කුසල් සිත්වල ලැබෙන ඒ මාර්ගාංග වලින් මේ මාර්ග අංග සම්පූර්ණ වූ කල්හි තමයි ඊට අපි කියන්නේ මාර්ගය කියලා. ඒක කියනවා මාර්ගය. ඒ මාර්ගය ඒ සිතෙහි හට ගැනීම නිසා. ඒ හටගන්නේ ඒ අවස්ථාව කුමක්ද? අපි කියන්නේ ලෝකෝත්තර අවස්ථාව, අනුත්තර අවස්ථාව. ඒ අනුත්තර අවස්ථාවේදී උපදනා වූ ඒ මාර්ගය අරමුණු කරන්නේ නිවනයි. ඒ නිවන අරමුණු කිරීම කියන එකෙන් දැක්වෙන්නේ චතුරාර්ය සත්‍යයම අරමුණු කරනවා අවබෝධ කරනවා. ඒ නිසානේ සහ වස්තු දස්සන සම්පදාය කියන්නේ තයස්ස ධම්මා ජහිතා භවಂತಿ සක්කාය දිට්ඨි විචිකිච්ඡිතංච සීලබ්බතං වාපි යදත්ති කිංච චතුහපායේ හිත විප්පමුක්තෝ චාපි ඥානානි අභප්පෝ පාතු ඉදම් ඉසංඝේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු කියන මෙබඳු සත්‍යක්‍රියාවක් බුදුරජාණන් වහන්සේ කළේ. කළේ මේ මාර්ගසිත පළමු වරට ඉපදුණු අවස්ථාවේදී සිදු කරන දේ පිළිබඳ වූ සත්‍යක්‍රියාවක් කිරීම වස්. මොනවද? මේ දස්සනේ දැකීම සිදු කරනවා. දැන් මේ යෝගාවචරය නානා අවස්ථාවන්හිදී චතුරාර්ය සත්‍යය নানা අවස්ථාවන්හිදී Tamange ලෞකික නුවණින් දැක්කා. දුක පිළිබඳව කොයිතරම් මේ නිකම් කෙනෙකුට මෙන් නෙවෙයි. දුක පිළිබඳව Taman මේ කරන ලද විදර්ශනා භාවනාවේදී කොයිතරම් දුරට දැනගත්තද? දැනගත්තා. ඒ වගේම ඒ දුක උපදවාලම හේතුව වෙන তৃෂ්ණාව ඒ සමග තව අකුසල් බැඳගෙන යන තව අකුසල ධර්ම තියෙන ඒවායේ තිබෙන ඒ දුක් උපදවන හේතු භාවය බොහෝ දුරට ඒ තනත්තාට ලෞකික නුවණට වැටහිලා තිබෙනවා ඊළඟට නිර්වාණය මේ දියජනකයි සංසාරයේ කියා බහිතපත්ථාන ඥාන ඊළඟට ඒ පිළිබඳව කලකිරීම ඇතිවන නිර්වේද ඥානය කියන මේවා උපදින අවස්ථාවලදී මේ විදිහේ දුක් බවක්, කරදර බවක්, ඉරිහැර බවක් නිවනෙහි නැති බවක්. මේ නිවන කරා සිත යාම් වශයෙන් ලෝකෝත්තර නුවණින් අරමුණු කිරීම නෙවෙයි. මේ ලෞකික නුවණට වැටහීම් වශයෙන් නිවනේ තිබෙන සාන්ත බවද ඒ තැනත්තා ඒක දේශයේ දකින්න නැත්නම් අරමුණු කරන. ලෞකිකව. නානා අවස්ථාවන. ඒකාම අවස්ථාවකදී නෙවේ. ඒ වගේම මේ මාර්ග ධර්ම මාර්ග ධර්ම වැඩිම මිසක අන්තිමක්ද කරන්නේ භාවනාවේදී. භාවනාවේදී අපි ගනිමු සිල් රකිමින් Tamange කය වචන දෙක පිළිබඳව සංවරය ඇති කර ගැනීමෙන් සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන මේ අංග තුන බොහොම උඩත් ත්‍රිසේ ඉන්න තමා තුළ උපදවා ගත එතනත්තා විදර්ශනා භාවනා ක්‍රීම් වශයෙන් වඩන්නේ ඒවත් එක්කම ඒවත් තවදුරටත් සාහුරු වෙන ඒ අතරේ ඉතිරි මාර්ගාංග ඒ ඒ අවස්ථාවලදී වැඩෙනවා ඒ නිසා එකවරක එක සිතක මාර්ගාංග වශයෙන් ලෞකික සිතක උපදින්නට පුළුවන් ලෞකික සිතකයේ කිය කාමාවචර කුසල් සිතක උපදින්නට පුළුවන් මාර්ගාංග තිබෙන්නේ වැඩිම සංඛ්‍යාව 6යි. හරි. මේ මොකද විරති තුන අතුරෙන් එක විරතියයි ඒ ලෞකික කුසල් කාමාවචර කුසල් සිතක එක අවස්ථාවකදී ලැබෙන්නට පුළුවන්. මොකද ඒ ලෞකිකව ලැබෙන විට ඒ විරතිය යෙදෙන සිතේ ආරම්භ වන්නේ විරමිතව්‍ය ධර්මය. වැලකේ යුත්තේ යම් වරදකින් නම් ඒ දේ අරමුණු කරමින් ඒ අවස්ථාවේදී ඒක උපදින. ඒ නිසා එක අවස්ථාවකදී විරතින් යෙදෙනවා නම් විරති තුන අතුරෙන් එකක් මිනිසක තුනම යෙදෙන්නේ නැහැ. නමුත් ලෝකෝත්තර අවස්ථාවේදී සමුච්ඡේද ප්‍රහාණය ක්ලේශයන්ගේ සමුච්ඡේද ප්‍රහාණය සිදු කරමින් උපදනා වූ ඒ ලෝකෝත්තර අවස්ථාවේදී මේ මාර්ගාංග සියල්ලම එකවර ලැබෙනවා. ඒ නිසායි මාර්ග සිත තරම් බලවත් එකක්. බලවත් කියනවා ඒ පිළිබඳව හරියට මේ උස් කඳු මුදුනකට වැඩෙන හෙනයක් වගේ හෙනයක් ඒ හෙනේ වැඩිලා ඒ කඳු මුදුන විනාශ කරලා දාන කන්ද ඒ වගේ ඒ හුලඟෙන් බොහෝම මතුවලා පැතිර ගිය ලැබුගින්නක් වගේ ලැබුගින්නක් වගේ මේ මාර්ගසිත ඉපදිලා කෙලෙස් දවා හලු කර ගන්නයි. විසුද්ධි මාර්ගයේ එනවා ඒ පිළිබඳව ගාථාව. මතක් වුණ කවිත් අවශ්‍යයක් යනවා. ඒ එහෙම ගාථාව. ඉතින් මේ ලෝකෝත්තර සිතේ නැත්නම් ලෝකෝත්තර ප්‍රඥාවේ තියෙන බලය. ඒ ලෝකෝත්තර ප්‍රඥාව උපදින්නේ සිතකනේ සිතක උපදින්නේ ඒ සිත තමයි පළමු වරට උපදනා සිතට අප කියන්නේ සෝතාපට්ටි මග්ගචිත්තය ඒ සෝතාපට්ටි මග්ගචිත්තයෙන් දුක්ඛ සත්‍යයේ පිරිසිඳ දකිමි සමුදය සත්‍යයේ දුරු කරමි මාර්ග සත්‍යයේ වඩමින් නිරෝධ සත්‍යය සාක්ෂාත් කරමින් ලැබෙන්නේ මේ කුච්ච සතරම එකවර සිදු කරමින් උපදින්නේ එහෙම ඉපදුණු ඒ සිතින් මොකක්ද ගන්න ඒ සිත ඉපදීම නිසා තයස්ස ධම්මා ජහිතා භවಂತಿ. ධර්ම තුනක් නැවත කවදාවත් නූපදන ආකාරයෙන් දුරු වියේ අර මේ ලෝකෝත්තර ප්‍රඥාවේ තිබුණු බලය ලෝකෝත්තර ප්‍රඥාව තිබුණු බලය ඒකයි කියන්නේ ප්‍රතිවේධ ඥානය ප්‍රතිවේධ ඒ ප්‍රතිවේධ ඥානයෙන් කුමක්ද දැනගත්තේ ප්‍රතිවේධ කළේ ප්‍රතිවේධයේ කියන එකත් තේරුම් ගන්න ඕන. ඒකනේ මතු පිට දැනීමක් නෙවෙයි. අපිට මේ කාව හරි පේනකොට අපිට පේනවා මතු පිට ශරීරය. ඒ විදිහේ පෙනීමක් නෙවෙයි මේ ප්‍රතිවේධයේ තිබෙන. ප්‍රතිවේධයේ තිබෙනවා පෙනෙන බවක්, දකින්න බවක්. මේක ඇතුළ පිට දෙකම දැකීමක් කියන. ඒ කියන්නේ සම්පූර්ණ සර්ව සම්පූර්ණ වශයෙන් ඒ විදිහේ දැකීමක් ප්‍රතිවේධයක් නා. අනේ ප්‍රතිවේධ ඥානයෙන් දකින්නවා චතුරාර්ය සත්‍යය. ප්‍රතිවේධ කරනවා චතුරාර්ය සත්‍යය. එතකොට ඒ චතුරාර්ය සත්‍යය පිළිබඳව තමා පිළිෙන්නේ අපි ධම්මචක්‍රය ගැන කියනකොට කීවේ ධම්මචක්‍රය කීවේ ඒ චතුරාර්ය සත්‍යය ප්‍රතිවේධ කරන ප්‍රතිවේධ කරන ඒ ප්‍රත්‍යක්ෂ ඥානය. ඒ කියන්නේ ලෝකෝත්තර ඥාන. එයත් ඒක බුදුරජාණන් වහන්සේ බෝධිධර්ම මූලයේදී තමන් වහන්සේ තුළ උපදවා ගන්නවා. ඒ උපදවාගත් ඒ ධර්ම එතනක් ධර්ම චක්‍රය. ඒ ධර්ම චක්‍රය කියන්නේ එතන ධර්මය කීව චතුරාර්ය සත්‍ය. චක්‍රය කියන්නේ කෙලස් කැපවන කෙලස් කපන ආයුධයක්. නිකම් මේ නිකම් කාටවත් හිංසාවක් නැති මේ රෝධයක් නෙමෙයි. කෙලස් කැපීමේ යන්ත්‍රයක් හැටියට යෙදෙන චක්‍රයක්. ඉතින් ඒ චක්‍රයේ ඉස්සර චක්‍රායුධය කියලාත් එකක් තිබෙනවා. මායයක් දමලා ගැසුවයි කියන්නේ චක්‍රායුධේ. අන්න ඒ විදිහේ කපන ආයුධයක්. ඒ ඒ කැපීම දැක්වීමටයි ධම්ම චක්‍ර කියන එක. බුදුරජාණන් වහන්සේ ඒක පෙරළුවා කොහෙදද නැත්නම් ඒක ක්‍රියාවට මෙදෙව ක්‍රියාවට පරිවර්තනය කළා තමන් වහන්සේගේ ධර්මයේ දේශනා කිරීමෙන් මේ දේශනා ධර්ම චක්‍රය පැවැත්වීම වශයෙන් බරණැස ඉසිපතනි. ඒ බරණැස ඉසිපතනෙහිදී ඒ දේශනාව අසා සිටි මිනිසුන් අතර පස්වග වික්ෂුන් වහන්සේලා ගෙන් එක්කෙනෙක් ඒ ඒ ධර්ම චක්‍රය ප්‍රතිවේධ ඥානය තමන් තුළ උපදවා ගත්තා. ඒකෙන් කෙලෙස් කපලා සෝ සක්කාය දිට්ඨි විචිකිච්ඡාදී ඒ කෙලෙස් කපලා සෝවාන් මාර්ග ඵලයන්ට පත් වෙනවා. ඒ ඒ ධම්මචක්‍රයේ පිළිබඳව බොහොම දෙනෙක් මේ මේ චක්‍රය හරි හැටියට දක්වන්නේ නැහැ. බොහෝ දෙනෙක් දක්වන්නේ ධර්මචක්‍රය කියලා අර ගරාදි අටයි. ඒ ගරාදි අටය ධර්මචක්‍රයේ එක කොටසක්. මිසක එහෙම පිටින්ම ධර්මචක්‍රය නෙවෙයි. ධර්මචක්‍රයේ එක කොටසක්. එතන ධර්මචක්‍රය කියලා ගන්නෙ චතුරාර්ය සත්‍යයේ ඒ චතුරාර්ය සත්‍යයම අංග 24කින් යුක්තයි. ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස අප්‍රිය සංප්‍රයෝග දුක්ඛය ප්‍රිය විප්‍රයෝග දුක්ඛය කැමැති දෑ නොලැබීමේ දුක පංච උපාදානස්කන්ධ දුක්ඛය කියන අංග 12ක් තිබෙනවා. ඊළඟට කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කියන কৃষ্ণාව පිළිබඳ අංග 3ක් තිබෙනවා. 15යි. නිර්වාණය පිළිබඳ එක අංගයක් නැත්නම් එක එක ගරාපයක් දක්වන්නේ නිර්වාණය පිළිබඳ එහෙම ප්‍රභේදයක් නෑ නිවන නිවනමයි අනිත් එක ආර්ය ශ්‍රාණික මාර්ගය ඒ නිසා ධර්ම චක්‍රයට පිළිය යුතුයි අර ගරාදි වශයෙන් දක්වන 24ක් එයින් යුක්ත එකක් ඒක පේනවා අර මේ ධර්මාශෝක රජතුමා කරන ලද ධර්ම චක්‍රය ඉතින් අන්න ඒ ධර්ම චක්‍රය කියන එහි අංග වශයෙන් දැක්වෙන අටක් තමයි මේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන අංග 8. ඒ ලෝකෝත්තර වශයෙන් දක්වන්නේ. ඒ අංග 8. අනිත් ඒවා දැන් සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය අපි දානයක් දෙනවා. ඒ දානය දෙන විට කම්මස්සගත සම්මා දිට්ඨියෙහි පිහිටා අපි කරා. සම්මස්සගත සම්මාදිට්ඨිය. එවිට ඒක ඥාන සංප්‍රයුක්ත කිනක් ඥාන සංප්‍රයුක්ත. ඒක ඊට పూర్වෙහි උපදවාගත් කුසල් සිත් වලින් සහ පසුවට ඇතිවන්නා වූ සිත් වලින් බලවත් කරගත් කල්හි ඒ ත්‍රි හේතුක කුසලය උත්කෘෂ්ඨ ත්‍රි හේතුක කුසලයක්. ඒ ත්‍රි හේතුක උත්කෘෂ්ඨ කුසලයේ තියෙන එය මරණාසන්න අවස්ථාවේ වේදී මේ ජීවිතයේදී වේවා වෙන ජීවිතයකදී වේවා විපාක ගෙන දීන් වශයෙන් ඉදිරිපත් වුණොත් ක්‍රී හේතුක ප්‍රතිසන්දියක් ලබා දෙනවා. ක්‍රී හේතුක ප්‍රතිසන්දිය ලබන්නේ කොහිද? සුගතියෙහිද දුගතියෙහිද? අන්න ඒ නිසා මේ සම්මා දිට්ඨිය ආදී ඒ කුසල මාර්ගාංග අට සුගති ගාමී කරන මාර්ගාංග අට. සුගතිය කරාගෙන යනවා. මාර්ගාංග 8ක්ද වශයෙන්ද ඒ වගේම ඒවාම ලෝකෝත්තර වශයෙන් උපදනා කල නිවන කරාගෙන යන මාර්ගාංග 8ක් වශයෙන් අනිත් හතර ඒවා ගැන අපි තාම කිව්වේ ඒ හතර දුර්ගතිය කරාගෙන යන මාර්ගාංග හතරක් වශයෙන්ද සැලකේ. මම තාම තියෙනවා. අපි එකෙන් සිට අනිත් දවසේ කතා කරමු. සබ්බේ සංඛාරා අනිත්‍යාති යදා පඤ්ඤාය පස්සී වදති විද්‍යති විශේෂණං භූති සියා සබ්බේ සංඛාරා අනිත්‍යාති යදා පඤ්ඤාය පස්සී වදති විද්‍යති විශේෂණං භූති සියා සබ්බේ බ්‍රහ්මා අනිත්‍යාති යදා පඤ්ඤාය පස්සී වදති විද්‍යති විශේෂණං භූති සියා දුක්ඛප්පත්තාදී දුක්ඛාග්‍රප්පත්තාදී භයක්ඛෝපප්පත්තාදී දුක්ඛාපති පාරිමු ආකාශත්තාච කුම්මස්සාවේ වානාගාමී සිතාපුනසන්නෝ විද්වා යම්කම් ස්ථාපනං ආකාශත්තාච කුම්මස්සාවේ වානාගාමී සිතාපුනසන්නෝ විද්වා යම්කම් ස්ථාපනං ආකාශත්තාච කුම්මස්සාවේ වානාගාමී සිතාපුනසන්නෝ විද්වා භූතයන්තු ස්වං සදං